ඒ සියලු රහතන් වහන්සේලා මේ බෝධිපාශික ධර්ම පුරුදු කළා. ඒ මාර්ගයේ වැඩුවා. ඒ වගේම මේ ලෝකේ යන්තාක් අනාගාමී උත්තමිය පහළ වුණාද? සකදාගාමී උත්තමිය පහළ වුණාද? සෝතාපන්න උත්තමිය පහළ වුණාද? ඒ මාර්ගඵලලාභින් ලෝකෙට බිහි වුණේ මේ බෝධිපාශික ධර්ම වැඩිමත් එක්ක. බෝධිපාශික ධර්ම වැඩිවීමක් එක්ක. ඉතින් මේ බෝධිපාශික ධර්ම බුදුරජාණන් වහන්සේ වෙන් කළා දේශනා නොකරන්ද බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදයට අනුව ධර්ම ශ්‍රවණය කරනකොට අපි කියමු මාර්ගඵල අවබෝධ වුණා කියලා. ඒ ධර්ම ශ්‍රවණය කරලා මා ඒ ඒ ඒ මාර්ගඵල අවබෝධ වීම කියන එක අපි කියමුකෝ සුළු මොහොතෙන් සිද්ධ වුණා කියලා. ඒ මොහොත ඇතුළත මේ ಗುಣධර්මය වහා වැඩි ගියා. වහා වැඩි ගියා. දැන් සාරිපුත් මහරහතන් වහන්සේට මේ ಗುಣධර්ම පරිපූර්ණත්වයට පත් කරගන්න සති දෙකක් ගත වුණා. මුගලන් මහරහතන් වහන්සේට සතියක් ගියා. මහා කශ්‍යප මහරහතන් වහන්සේට සතියක් ගියා. මේ විදිහට සමහර සමහර දැන් අපි කියමු භද්‍ර රහතන් වහන්සේ උදේවරුේ පැවිදි වුණා, හවස්වරුේ වෙනකොට මේ බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩිලා. ඒකට භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට මේ ගුණධර්ම පුරුදු කිරීම සිද්ධ වෙනවා. නමුත් තමන්ට මේ ගුණධර්ම 37 වෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වැඩි යනවා තමා තුළ. ඒතර භාග්‍යතුන් වහන්සේ තමයි මේ 37 වෙන් කර කර කර පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ಗುಣධර්ම 37 වෙන් කර කර පෙන්වුවාට පස්සේ තමා තුළ තියෙනා වූ ඒ ಗುಣධර්ම 37 මාර්ගයේ වඩපු කෙනාට දකින්න පුළුවන්. මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ. නමුත් ඒ උග්ගටිතාඤ්ඤෝ විපචිතාඤ්ඤෝ ආදි වශයෙන් මේ ධර්මයේ වහා අවබෝධ කරපු අයගේ ස්වභාවය මම කියුවේ. නෙය්‍ය පුජ්‍යලයා කියලා ඉන්නවා. ඒ නෙය්‍ය පුජ්‍යලයා මේ බෝධිපාශික ධර්මය 37 මේ ගොඩාක් පුරුදු කරනවා. මුළු ජීවිත කාලයම පුරුදු කරනවා. පුරුදු කළා තමයි මාර්ගඵල අවබෝධයට යන්නේ. එතකොට ඒ පදපරම කියලා කෙනෙක් ඉන්නවා. ඒ පදපරම කෙනාට මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ නමුත් බෝධිපාශික ධර්ම පිළිබඳව දැනුම හොඳට ගබඩා කරගෙන ඉන්නවා. ප්‍රතිපදාව පුහුණු වෙන්න උත්සාහ කරනවා. ධර්ම අවබෝධයක් සිද්ධ නොවුනත් ඔහු දහම් පදේම පරම කොටගෙන වාසය කරනවා. ඉතින් යම් දවසක ඊළඟ අවස්ථාව ධර්මය අවබෝධ කරන් දෙන්නේ ඒ පදපරම කෙනාට. ඒ නිසා දහම් පදේ හෝ හොඳට අර්ථ අල්ලාගෙන නුවණින් විමසන මට්ටමටපත් වෙන්න ඕන. එතකොට පින්වතුනි මේ උතුම් දැන් අපි බුද්ධ ශාසනයේ නිවන් මාර්ගය පිළිබඳව කරුණු කුසල් දහම් 37ක් වැඩෙන හැටි මේ බුද්ධ ශාසනයේ මාණික්‍ය 37 තමයි කතා කරමින් හිටියේ. ඒ සතර සතිපට්ඨානෙ සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල ඒ වගේම සත්ත බොද්ධංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද කියලා ඒ අංගාට අපි මීට කලින් වැඩසටහනේ එකින් එක සාකච්ඡා කළා. ඒකට මම අදත් මේ පින්වතුන්ට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිීමේ තියෙන වටිනාකම සහ මේ මාර්ගයේ වැඩින හැටි තමයි කියලා දෙන්න කල්පනා කළේ. ඔබට මතකද බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ සූර්යා උදා වෙන්න කලින් අරුණැල්ල වැටෙනකොට ඒක තමයි සූර්යා උදා වීමේ නිමිත්ත බවට පත් වෙන්නේ. ආන්නේ වගේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ පුරුදු වීමේ ප්‍රගුණ කිරීමේ පෙරනිමිත තමයි කියුවා කල්යාණ මිත්‍ර ආශ්‍රය. කෙනෙකුට හොඳට කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසෙනවා නම් ආන්‍යා දැනගන්න ඕන මට ආර්ය ශ්‍රැංක මාර්ගයේ වඩන්ට මාවත සැලසුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආර්ය ශ්‍රැංක මාර්ගයට බ්‍රහ්ම යානේ ධර්ම යානය අනුත්තර සංගාම විජය ශ්‍රේෂ්ඨ මාරේ යුද්ධයේ දිනන දේව බවට බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මුළුමනින්ම බඹසර ජීවිතය කියලා කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයට. ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් බැහැර වීම තමයි අභ්‍රමචර්යාව කියන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය ශ්‍රැංග මාර්ගය කෙනෙක් ප්‍රගුණ කරනවද? ඒ කෙනාට තමයි ශේක කියලා කියන්නේ. ආර්ය ශ්‍රාංගික මාර්ගය පුරුදු කළ අවසන් වූ කෙනාට තමයි අශේක කියලා කියන්නේ. ඒතර ශේක අශේක බව බෙදෙන හැටි. බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා දේශනා කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙක් ඉක්මනවද? ඒ කෙනාට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වෙන් වෙච්ච කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිනේ එතකොට මේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය එහි එහින් වෙන් වුණ කෙනා, ඒ කියන්නේ මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා වායාම, මිත්‍යා ආජීව, මිත්‍යා සති, මිත්‍යා සමාධි. අන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට කිව්වා අසත්පුරුෂ කියලා. එතකොට සත්පුරුෂ අසත්පුරුෂ ભેදේ මේ මාර්ගයේ අනුවම ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය කියන්නේ මහානකම කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයට. බුදුරජාණන් වහන්සේ වදාලා මහානකමේ ප්‍රතිඵලය කියන්නේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලට කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා කියනවා නම් ඒ තමයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ ගමන් කිරීම. බුදුරජාණන් වහන්සේ වදාළා පංචකාමී ප්‍රහාණය කරන්ද ආර්ය ශ්‍රැංග මාර්ගයේ පුරුදු කරන්ද මේ දිගු දීර්ඝ සංසාරේ තේරුම් ගන්න ආර්ය ශ්‍රැංග මාර්ගයේ මේ පුරුදු කරන්ද රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්න ආර්ය ශ්‍රැංග මාර්ගයේ පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට කොච්චර බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් වර්ණනා කරපු හැටි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨි කියන්නේ චතුරාරි සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥාණයට. චතුරාරි සත්‍ය පිළිබඳව තියෙන දැක්ම. සාමාන්‍ය සමාජයේ නිවැරදි දැක්ම කියන තමයි සම්මියක් දැක්ම කියන පාවිච්චි වෙන්නේ. එතකොට එහි අර්ථය චතුරාරි සත්‍ය අවබෝධය. චතුරාරි සත්‍ය දැක්ම දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඊළඟට සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද සංකල්ප ඊළඟට අවිහිංසා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප. ඊළඟට සම්මා වාචා කියන්නේ මුසාවාදයෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම. සම්මා කම්මන්ත කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. ඊළඟට සම්මා ආජීව කියන්නේ මිත්‍යා ආජීවයෙන් බැහැර වෙලා සම්මා ජීවත් වෙන පැවැත්ම දැහැමින් සෙමින් ජීවත් වෙන එක. මිත්‍යා ජීවයෙන් තොරවීම. සම්මා වායාම කියලා කියන්නේ අකුසල් දුරු කිරීම කුසල් ඉපදවීම. නෝපං අකුසල් නෝපදවීම පිණිස කරන වීරිය. උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. නෝපං කුසල් උපදවීම පිණිස කරන වීරිය. උපං කුසල් වඩා වර්ධනය කිරීම පිණිස පවත්වා ගැනීමට මුලා නොවීම පිණිස විපුල බවට පත් කර ගැනීම පිණිස ඡන්දේ කැමැත්ත ඇති කර ගැනීම, උත්සාහ කිරීම, වීර්ය ආරම්භ කිරීම, සිත දැඩි කොට ගැනීම. මේ තමයි සම්මා වායාම. සම්මා සති කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ සිය පීඨන එක. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊළඟට සම්මා සමාධි කියලා කියන්නේ අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති කියන කරුණු හතෙන් සිත එකඟ වෙන එක. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එතකොට ඔන්න මාර්ගාංග ගැන ওই විදිහට අපි ඉගෙන ගත්තා. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගය පුරුදු කරන්නම ඕන. මාර්ගය කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් ලැබෙන දේ තමයි ඵලය. සෝවාන් වීම පිණිස ආර්ය ශ්‍රැංග මාර්ගයේ ගමන් කරනකොට ඒක සෝවාන් මාර්ගය. සෝතාපන්න වීම තමයි එහි ඵලය. සෝතාපන්න වෙච්ච කෙනා ආර්ය ශ්‍රැංග මාර්ගයේ පුරුදු කිරීම තමයි සකදාගාමි මාර්ගය. සකදාගාමි වීම තමයි එහි ඵලය. සකදාගාමි වෙච්ච කෙනා ආර්ය ශ්‍රැංග මාර්ගයේ පුරුදු කිරීම තමයි අනාගාමි මාර්ගය. එහි ඇහින් ඇති වෙන ඵලය තමයි අනාගාමි ඵලය. අනාගාමී වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කිරීම තමයි මේ අරහත් මාර්ගය. ඒක සියලු කෙලෙස් නැසීම තමයි අරහත්ත්වය. මේ විදිහට තමයි මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. ඒතර මාර්ගඵල කියන එක මාර්ගයත් ඵලයත් කියන එක වෙන් වෙන්නේම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කිරීම හා සම්බන්ධව. ඒ වගේම හරි ලස්සන කාරණාවක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය ශ්‍රාංක මාර්ගය හට ගැනීමට කියන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගය තමා තුළ මේ ඉපදෙන්න පටන් ගන්නවානේ. එහෙම තමා තුළ හට ගැනීමට මුල්වන සලකුණ නිමිත්ත නිමිත්තක් තියෙනවා. ඒ ඒ නිමිත්ත තරම් වෙන එකම එකක් දකින්නේ කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සීල සම්පත්තිය. සීල සම්පත්තිය. ආර්ය ශ්‍රැංග මාර්ගය සීල සම්පන්න භික්ෂුව ආර්ය මාර්ගයේ වඩන්නේ පුරුදු කරන්නේ දියුණු කරන්නේ කියන කරුණ කැමැති වීසු දෙකක් දෙයක් කියලා. එහෙනම් ආර්ය ශ්‍රැංග මාර්ගයේ පුරුදු කරන්ට සිල්වත් බව ඕන ගිහි කෙනෙකුට තුල නම් තමාගේ පංචශීලයේ හරියට තේන්න ඕන. සාමණේර භික්ෂුවන් නම් දසශීලයේ ආරක්ෂා වෙන්න ඕන. උපසම්පදා භික්ෂුවන් නම් උපසම්පදා සීලය ආරක්ෂා කරන්න ඕන. එතකොට සිල්වත් වීම තමයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ තමා තුළ වැඩෙනවා කියන තියෙන පෙරනිමිත්ත. මූලික සලකුණ. ඊට පස්සේ තව ලස්සන කාරණාවක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව එකම එක කාරණාවක් මම දකිනවා ඒ තරම් වෙනත් දෙයක් නැහැ කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැදෙන්න තමා තුළ ඒ තමයි කියනවා ඡන්දය ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන්න තමා තුළ තියෙන කැමැත්ත ඒ කැමැත්ත තියෙන භික්ෂුවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා පුරුදු වෙනවා කියන එක කැමති වෙන්න ඕන කියනවා. එහෙනම් සත්‍විස් බෝධිපාශික ධර්මය අහලා හිත පාදවගෙන මමත් මේ බෝධිපාශික ධර්මයේ වඩන්න ඕන කියලා කැමැත්තක් ඇති කර ගැනීම ඒකම තමයි මේ බෝධිපාශික ධර්ම වඩා ගන්න තියෙන පළවෙනි පියවර කැමැත්ත ඇති කිරීම ඇති කර ගැනීම ඒ නිසා මේ ධර්ම කාරණාවක් ඉගෙන ගන්න උනත් කැමැත්ත ඕන. මම මේ කරුණු කොහොම හරි ඉගෙන ගන්න ඕන කියලා ඒ කැමැත්ත ඇති කර ගැනීම තමයි යාට ධර්මයේ හොඳට ධර්මයේ මතක තියෙන්නේ. ඒ වගේම ධර්ම දැනුම එන්නේ. කැමැත්ත ඇති වෙන්න ඕන. කැමැත්ත නැතුව බෑ. බණක් අහන්න උනත් මම මේ බෝධිපාශික ධර්ම ගැන උගන්වන දහම් වැඩසටහන කොහොම හරි මම මේ ටික අහනවා කියලා කැමැත්ත ඇති වුණ කෙනා අද 30 වෙනි වැඩසටහන අද දක්වා එක දිගට ඇහුවා. කොච්චර වාසනාවක්ද. සමහර අය අහන්න බැරි වුණත් සමහර ඉන්ටර්නෙට් එකකින් YouTube එකකින් හරි ආපහු අරගෙන ඒ අහන්න බැරි වෙච්ච දේශනාව අහනවා. ඒකට මෝ එයාව පුරඹවන්නේ කැමැත්ත. කැමැත්ත බලවත් වුණොත් එහෙම මම මේ ආර්ය ශ්‍රැංග මාර්ගේ වඩන්න ඕන කියන එක. ඒකම තමයි කෝ ආර්ය ශ්‍රැංග මාර්ගේ වඩන්න තියෙන පළවෙනි පියවර. මූලික සලකුණ, මඟ සලකුණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තවත් තියෙනවා කාරණාවක්. ඒ කාරණාව තිබ්බත් ඇති කිව්වා. ඒ තමයි සිත පිහිටුවා ගැනීම. මං ආර්ය ශ්‍රැංග මාර්ගේ වඩන්න ඕන කියලා බලවත්ව හිතට ගන්නවා. ඒකම තමයි එතනින් මෙයාව මෙහෙවන ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන්න. ඊට පස්සේ දැන් බලන්න එහෙනම් කැමැත්ත ඇති වෙන්නත් සිත පිහිටුව ගන්නත් එහෙනම් මම මේක කරන්න ඕන කියලා ඉගෙන ගන්න ඕනේ නැද්ද එහෙනම් මේවා. ඒකයි මම නිතර නිතර කිව්ව අමාරුයි කියලා අත්හරින්න එපා. අමාරුයි තේරෙන්නේ නැහැ කියලා අත්හැරියොත් හැමදාම අත්හරින්න වෙයි. ඒ නිසා මේවා නිතර නිතර ඇහුවොත් අපිට මතක හිටියි. ඒතර නිතර නිතර ඇහුවොත් නිවන් මාර්ගයේ මෙන්න මේකයි කියලා ඔබව මුලා කරන්න බෑ තවත් කෙනෙකුට. ඔබව මේ නිවන් මාර්ගයට කැඳවන විශේෂ මේ මේ අනුග්‍රහයක් මේ දහම් වැඩසටහන් වලින් කෙරෙන්නේ. මේක පරම ගම්බීර නිවනට උපකාරක ධර්ම. චිත්ත පහදවා ගත්තත් බොහෝ පින් රැස් වෙනවා. අනේ මෙහෙම නිවන් මාවතක් තියෙනවා නේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා නිවැරදි දෘෂ්ටිය දිට්ඨිය තනං හරියට නිවන් මාර්ගය මේකයි නිවන් මාර්ගයෙන් බැහැර මාර්ගය මේකයි මෙන්න සත්පුරුෂයා මෙන්න ශ්‍රී සද්ධර්මයේ මෙන්න මාර්ගය මේ විදිහයි මාර්ගයේ ගමන් කරන්න තියෙන්නේ කියලා දෘෂ්ටිය පිරිසුදු වීම එහෙම නැත්නම් එයාගේ පැහැදිලි දෘෂ්ටිය ඒකම කිව්වා නිවන් මාර්ගේ පුරුදු කරන්ද පළවෙනිම නිමිත්ත සලකුණ. ඒ දෘෂ්ටිය යාට හොඳට තියෙනවා නම් ඒ වගේ වෙන කරුණක් දකින්නේ නැහැ කිව්වා. එහෙනම් ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන සත්‍විස් බෝධිපාශක ධර්ම ගැන හොඳට ඉගෙනගෙන තමගේ දෘෂ්ටිය ඍජු කරගන්න ඕන. නිවන් මාර්ගය පිළිබඳව දැක්ම ඇති කරගන්න ඕන. දැන් තේරෙනවා නේද? දැන් අපි නිවන් ලැබේවා නිවන් ලැබේවා කියවට පින්වතුනි දැන් මේ ටික කරගන්න ඕන. අපි හිතන්නේ අපි අටපිරිකරයක් පූජා කළා මොකක් හරි එහෙම පූජා කළා සාදු කියලා ඉන්නකොට එකපාරම මේ අපිට අර බණ අහද්දී එකපාරම සුදුසු ගාලා අවබෝධ වෙයි වගේ. බණ අහලා සුදුසු ගාලා අවබෝධ වුණා බුදුරජාණන් වහන්සේ කාලේ. හැබැයි අවබෝධ වුණේ සංසාරේ බොහෝසේ මේ බෝධි ප්‍රාශ්‍රික ධර්ම පුරුදු කරන්න මහන්සි වෙච්ච අයට. හොඳට බලන්න මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ ධර්මය අවබෝධ වීම ගැන දේශනා කරනවා. මිලිඳු රජුරු අහනවා ඔබ වහන්සේලා පැවිදි වෙලා දුත ගුණ රැක රැක හරියට මහන්සි වෙනවා. නමුත් මේ ගිහි මිනිස්සු බණක් අහද්දී මේ දන්සභා මණ්ඩපයේ මාර්ගඵල අවබෝධ කරනවා. ඉතින් මේ මිනිස්සු පහසුවෙන් ධර්මය අවබෝධ කරනවා. ඔබ වහන්සේලා විතරක් ඇයි මෙච්චර මහන්සි වෙන්නේ කියලා. මේ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නැතුව කිසිම කෙනෙකුට මාර්ගඵල ලබන්න නොහැකි බවත් ඒ ගිහි මිනිස්සු ඒ විදිහට ධර්මය අවබෝධ කරන්නේ සංසාරේ බොහෝ ඔවුන් ඒ ගුණධර්ම පුරුදු කරලා තියෙනවා. ඒ ගුණධර්ම වලින් මෝරලා තියෙනවා. ඒකයි ඉන්ද්‍රිය මෝරලා ඉපදෙන්නේ. එතකොට ඒ කෙනා හිඟන්නේක් වෙලා ඉපදිලා ඉන්නේ. නමුත් ඉඳුරම් මෝරලා. සංසාරියන් කර්ම දෝෂකින් දුගියෙක් වෙලා. සංසාරේ කර්ම දෝෂයකින් පිස්සියක් වෙලා. සංසාරේ කර්ම දෝෂයකින් මිනේමරුවෙක් වෙලා සංසාරේ කර්ම දෝෂයකින් සැඩළු කුලේ ඉපදිලා. නමුත් බුදුරජාන් වහන්සේ මුණ ගිහිල්ලා ධර්මයේ දේශනා කරනට බෝධිපාශික ධර්මිනු වැඩිගෙන යනවා. බෝධිපාශික ධර්මිනු වැඩිගෙන යනවා. ඇයි ඉච්ඡරේ සංසාරේ පුරුදු කරපු බව. ඒ නිසා නිවන් අවබෝධ කරන්න ඕන සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා පැතුවට කමක් නැහැ මිනිසුන්ගේ ලාමක පැතුම් ඉදිරියේ නිවන් පතන එක ශ්‍රේෂ්ඨයි. නමුත් අපිටත් ඒකෙන් අපිට ප්‍රායෝගික ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න ඕන. ඒ නිසා මූලික ප්‍රතිපදාව විදිහට මේ නිවන් මාර්ගය ඉගෙන ගන්න එක හරි කරගත් එක වටිනවා. ඉතින් පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාලා මේ යෝනිසෝ මානසිකාරයේ තමා තුල තියෙනවා. ආර්ය ශ්‍රැංග මාර්ගේ ගමන් කරන්ට ඒකම පෙර නිමිත්ත කිව්වා. හොඳට නුවණින් ධර්මානුකූලව නුවණින් කල්පනා කරන්න පුළුවන්කම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අප්‍රමාදය අප්‍රමාදයේ තරම් දෙයක් නැහැ කියුවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ අපා දෙපා සිව්පා බහුපා රූපී අරූපී සියලු සත්වයන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රයි නේද කියුවා. ඒ වගේ නිවන් අවබෝධ කරන්න තියෙන සියලු ගුණ ධර්ම ඉදිරියේ අප්‍රමාදය කියන එක අග්‍රහය කිව්වා. අප්‍රමාදයේ තියෙන කෙනාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෙදරක වහලේ පරාල ගහලා කැණි මණ්ඩලට එකතු වෙනවා. ඒතර කැණි මණ්ඩලම සියල්ල අතර අග්‍රයි. ඒ වගේ අප්‍රමාදයේම අග්‍රයි වෙනවා කියුවා මේ බෝධිපාංශික ධර්ම වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මුල් අතර කළු අගිල් මුල් තමයි සුවඳ අග්‍ර. ඒ වගේ අප්‍රමාදේම අග්‍රයි. ඒ වගේම අරටු අතර සත් හඳුන් අරටුවම අග්‍රයි. සමල් අතර දෑසමම් මලම අග්‍රයි. ඒ වගේම රජවරු අතර ශක්තිති රජුරුවම අග්‍රයි. තරු අතර සඳම අග්‍රයි. ඒ වගේම සාරත් කාලේ අහසේ තියෙන හිරු මණ්ඩල සියල්ලටම අග්‍රයි. වස්ත්‍රාතර කසී වස්ත්‍රය අග්‍රයි. ආහනේ වගේ නිර්වාණය පිණිස තියෙන මූලික මඟ සලකුණු අතර අප්‍රමාදේ මග්ගයි. අප්‍රමාදේ තියෙන කෙනා සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය ශ්‍රැංග මාර්ගය පුරුදු කරනවා කියලා වදාළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපි නිතර කතා කරපු කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශීලී පතිච්ඡාය ශීලී පිහිටව මේ සත්‍විස් බෝධිපාංශික ධර්ම සියල්ලම වැදෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඇතුළු මේ සියලුම ගුණ ධර්ම 37ම වැඩෙන්නට ශීලය ඕන ශීලී පතිච්ඡාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් සිතත් ප්‍රඥාවත් වඩන්නේ සීලී පදිත්තාය සීලේ පිහිටපු නුවණැති කෙනා එතකොට බුදුරජාණන් එහෙනම් ඒ නිසා දැන් බලන්න සමාජයේ ඔය අදහසක් තියෙනවා සිල් ඕනේ මේක හොඳට මොලෙන් කල්පනා කරපුවම හරි මේක මොලෙන් කරන්න තියෙන වැඩක් සිල් ඕනේ මොකටද මේ සිල් රකින්නේ කියලා ඒක සම්පූර්ණයෙන් බුද්ධ ශාසනයට විරුද්ධ අදහසක්. බුදුරජාන් වහන්සේ වදාලා කයේ කාය බලෙන් කරන කටයුතු, ඇවිදින, ඉඳින, හිටින වැඩ කටයුතු කරන ඒවා කොහොම ටික පොළොවේ පිටලා නේද කරන්නේ කියලා හොවා. ආන් ඒ වාගේ මේ සියලු බෝධිපාංශික ධර්මිය වඩන්න තියෙන්නේ සීලේ පිටලා. ඒ නිසා ඔබ පංචශීල රකින්නවා නම් ඒ පංචශීලයේ සුළු දෙයක් කියලා හිතන්න එපා. ඒ පංචශීලයේ තමයි ඔබට නිවන් මාර්ගය පුරුදු කරන්න භූමිය හදලා දෙන්නේ. පැවිදි කෙනෙක් නම් පැවිදි කෙනාගේ ශීලය. බුදුරජාන් වහන්සේ වදාලා මේ ලෝකේ යන්තා වෘක්ෂයෝ පොළවේ නේද වැඩෙන්නේ කිව්වා. ගස් කොළන් පොළවේනේ හැදෙන්නේ. ඒ වගේ ශීලයේ නැමැති පොළවේ තමයි කිව්වා ගුණධර්ම මේ බෝධිපාශක ධර්මයෝ වැඩෙන්නේ. බෝධිපාශික ධර්මයෝ එහෙනම් සතර සතිපට්ඨානෙ වඩන්ඩ සතර ඊරිදිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඊළඟට පංච බල පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සියල්ලම වඩන්ට සීලේ නැමැති පොළොව වුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් සීලය මිනිස්සු දැන් මෙහෙමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතනකොට තමයි ඇයි අනිත්‍ය දුක අනාත්ම මේවා විදර්ශනාවයි ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ. මේ මොකද මේ සිල් රකින්නේ කියන එකක් එන්නේ සාමාන්‍ය පටවිතකින් බලනකොට. බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තරයක් වදාලා. පින්වත් මහණෙනි හිමාලේ හිමාලේ උල්පත්වල පුංචි නදීවල නාගයෝ උපදිනවා. හිමාලේ කඳුමුදුනේ නාගයෝ උපදිනවා ගංගාවල. මේ හිමාලයේ පුංචි නදීවල උල්පත්වල පොකුණුවල ඒ නාගියෝ ඉපදිලා හිමාලයෙන් ගලහ බහින ගංගාවලට එකතු වෙනවා. ඒ අතරේ නාගයෝ කාලා බිලා වැඩිනවා. නාගයෝ වැඩෙන්න වැඩෙන්න ගංගාවත් එක්කම පහළට පහළට එනවා. ඇවිල්ලා සමහරලට යොදුන් ගණන් දිග බවට නාගයෝපත් වෙනවා. ඒ ඔක්කොම නාගයෝ මහා මොහොතට එකතු වෙනවා. මහා මොහොතේ යොදුන් ගණන් ඒ නාගයන්ට ඒ යන්න පුළුවන් මෙහි යන්න පුළුවන්. නමුත් නාගය ඉපදුනේ කොහෙද? හිමාලයේ පුංචි නදීවල. නමුත් කෙලිසෙල්ලම් කලේ කොහෙද? සාගරේ. වැඩිගෙන ගියේ කොහෙද? අර පුංචි නදියේ ඉඳලා. ආන් මේ වගේ තමයි කියවා. පංච උපාදානස්කන්ධය, පටිච්ච සමුපාදය ආදී ගම්බීර ධර්ම විදර්ශනා කරමින් දහම් කෙලියක් කරන්න තියෙනවා මේකේ. අර යුද්ධයක් කරන්න තියෙනවා මේකේ. හැබැයි ඒ කෙනාට ලොකු ශක්තියක් ඕන එක කරන්න. ආන්නේ ශක්තිය දක්වා ඔහු පෝෂණය කරන්නේ සීලේ නැමැති උල්පතේ උපදින්න ඕන කියලා. සීලේ නැමැති උල්පතේ ඉපදිලා වැඩිලා වැඩිලා තමයි හිමීට හිමීට ගංගාවෙන් ගංගාවට එහෙම මුහුදට යන්නේ. එහෙනම් මේ සත්‍විස් බෝධිපාශික ධර්ම නැමැති මේ මහා කරතව්‍ය අමා මහ නිර්වාණ මාර්ග ප්‍රතිපදාව පුරුදු කරන්න ඉස්සෙල්ලාම අපි සීලය පිරිසිදු කරගන්න වෙනවා. දැන් ඉතින් ආශාවෙන් බනහපු උදවිය Taman ප්‍රාණඝාතයෙන් වැළකීම කරගන්න බැරි වුණම් නම් මෙච්චර කාලයක් අදම අදිස්ථාන කරගන්න මම සතුන් මැරීමෙන් වළකිනවා කියලා. සොරකම් කිරීමෙන් වළකිනවා කියලා. වැරදි කාම සේවනයෙන් වළකිනවා කියලා. බොරු කීමෙන් වළකිනවා කියලා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරගන්න. සමහර අය ගොඩක් බීලා බේබද්දන් වගේ බේබද්දන් වගේ නෙමෙයි බේබද්දන්ව පාරේ වැටෙන තක් බීලා එහෙම හිටපු මිනිස්සු බනහල බොන්නේ නැති මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. අපිට අප්‍රමාණව පින් දීලා පුණ්‍යානුමෝදනා කරන කෙලිගුණ දන්න මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු හැදුනේ බනපදයකින්. ඒ මිනිස්සු කොහොම හරි මම මේ සුරාව නතර කරනවා කියලා හිතුවා. කැමැත්ත තමයි ඉස්ලාම එන්න ඕන. ඊට වීරිය කරලා වීරිය කරලා පුරුෂ වීරිය අරගෙන සුරාවෙන් වැළකුණා. හරියට එහෙම මිනිස්සු මොන ගහලා තියෙනවා. බැරි වැඩක් නෙවෙයි. බැරි නම් මේ මිනිස්සු කොහොමද කළේ? දැන් එක මහත්තෙක් මට මොන ගැහුණා එංගලන්තේ. එතුමා බණ අහලා හිත පහදවාගෙන ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ නමුත් එතුමාට සුරාවට ගෙනාපු බෝතල් රාක්ක පිටින් තියෙනවා. දැන් එතුමාට බණ මතක් වුණා. මම මේකෙන් කොහොම හරි වළකින්න ඕන කියලා. කුඩු කළා බෝතල් ටික. කුඩු කළා බෝතල් ටික. ඒ වැලකුණා වැලකුණාමයි අද දක්වා දැන් අවුරුදු ගාණක් සුරාව බොන්නේ නැහැ. තමන්ගේ ගෙදර පොඩි බාර් එකක් තියාගෙන බොන්න තරම් පෙළඹිලා හිටියා. තමන්ගේ හිතවතුන්ට පෙව්වා. සමහරවිට තමන්ගේ බිරිඳට පවා පෙව්වා. ඒ ඔක්කොම නතර කළා ධර්මයේ ඉදිරි. ඔක්කොම නතර කළා. තව ඕස්ට්‍රේලියාවේ ඉඳලා මහත්තයෙක් හම්බ වෙලා කතා කළා. ඒ මහත්තයත් ගොඩාක් බොන්න පුරුදු වෙලා. නමුත් ලොකු සාන්නාංශගෙන් බණපදයක් අහපු දවසේම හිතුවා මම මේක කොහොම හරි නතර කරගන්න ඕන. වීර්යයෙන් නතර කළා. අප්‍රමාණ කරදරාව නතර කළා. දැන් බොන මිනිස්සු 1000ක් මැද තනියෙන් ඉන්න පුළුවන්. බොන බොන්ට හිතක් නැතුව. කොහොමද හිත හදාගත්ත හැටි? සීලය හදාගත්තා. පංචශීල රකින්න මිනිස්සෙක් හැදුණානේ. එතකොට අපිට දැන් මේ ಗುಣධර්ම අහනකොටනේ දැන් මේවා ටික අපිට දැන් අපි එළවලුවක් වුණත් දකින්න ඕන මේ එළවලුව හදාගන්න පොළොව හදාගන්න. ඒ වගේ තමයි බෝධිපාශික ධර්ම ටික කියලා දුන්නේ. බණ අහපු ගමන් හිත පටන් ගන්න නෙමෙයි. මේක අර අඹ ගෙඩිය පෙන්නනවා වගේ. ඒකට අඹ ගෙඩිය ළඟට යන්නේ ඉනිමඟ තමන් හදා ගන්නවා. ඒ වගේ මේක මේන මෙහෙම දෙයක් තියෙනවා බුද්ධ ශාසනය කියලා තමයි කිව්වේ. දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන ඒ වෘක්ෂය වගා කරගන්න පොළොව හදා ගන්න. පොළොව හදා ගන්න. පොළොව තමයි සීලය. එතකොට පංච සීලය. ඊළඟට පොයට අටසිල් සමාදන් වෙන එක. මාස දවස් 30ට එක දවසයි අටසිලේ. එදාට රාත්‍රී ආහාරයෙන් වැළකීලා බඹසර සමාදන් වෙලා විකාල භෝජනෙන් වැළකීලා ඊළඟට මිල මේ නැටුම් ගෙයින් වාදන විකාර දර්ශන වලින් වැළකීලා එක දවසක් ගත කරනවා මාසෙට එක දවසක් බ්‍රහ්මචාරීව ඊළඟට රාත්‍රී ආහාරයෙන් වැළකීලා උපෝසථයේ සමාදන් වෙලා ඉන්නවා සමහරට යාට නිවාඩු නැත්තම් සමහර වෙලාවට රස්සාව කරනවා උපෝසතේ සමාදන් වෙලා. 12ට කලින් ආහාර අරගෙන 12න් පස්සේ බඩගිනි වුණොත් පළතුරු ජුස් එකක් වගේ බීලා. ඒ වගේ ආගත කරනවා. විවේකී තියෙන අය සතර පොයේ සිල් ගන්නවා. මේක හිමීට හිමීට පංචශීලයේ තමයි මුල. ඒ නිසා උපන්දා ඉඳලා බෞද්ධ බෞද්ධ කියන පිරිසක් ඉන්නවා. හැමදාම පින්කම් වලට යන පිරිසක් ඉන්නවා. දැන් ඕනම පින්කමකට එකතු වෙන කටිනයක් ගත්තොත් එහෙම නැත්නම් මොකක් හරි වෙනත් පින්කමක් ගත්තොත් දහස් ගණන් මිනිස් එකතු වෙනවා. නමුත් එකතු වුණාට ඔය අතරින් 500 රකින්නයි කී දෙනයි දෙන්නේ. ඒ නිසා පින්කම් කරනවට වැඩිය මහත්ඵලයි මානසංසයි ශීලයේ රකින්න එක. ශීලයේ රකින්න එක. නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න මට 500 රැක ගන්න නැත්තම් කියලා. ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ මුගලන් මහරහතන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ සුද්ධෝදන මහරජතුමාගේ මුණුබුරු රාහුල මහතෙරුන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ පැවිදි තෙරුන් වහන්සේලාද තමා සමාදන් වූ සීලය ආරක්ෂා කර ගැනීම පිණිස සිතට ගන්න එක මේ නිවන් මාර්ගයේක භූමිය සැකසීමයි භූමිය සැකසීමයි. එතකොට සීලයේ ඒ වගේ එකක්. බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ සීලයේ පිහිටලා ආර්ය ශ්‍රැංග මාර්ගයේ කවුරු හරි කෙනෙක් වඩනවා. ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩනකොට එයාව පෙරලන්න බෑ කාටවත්. හරියට හොඳ දරණුවක් ආධාරකයක් මත තියපු දියසැලියක් කාටවත් පෙරලන්න බෑ වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රැංග මාර්ගයේ කෙනෙක් පුරුදු කළොත් ඒක මේ වගේ කිව්වා. කලයක් අනිත් පැත්තට හරවනකොට වතුර වැක්කිරෙනවා මිසක් බිමින් ආයෙ වතුර එන්නේ නැහැ කලයට. ඒ වගේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩනකොට පව් ගෙවි ගෙවි යනවා. ගෙවිච්ච පව් ආයෙ එන්නේ නැහැ. පව් ගෙවෙනවා ගෙවිච්ච පව් ආයෙ එන්නේ නැහැ. කෙනෙකු වමාරනවා. වමාරපු දේ ආයෙ එන්නේ නැහැ. එළියටම ගියා. වමනයක් යනකොට බලන්න උගුරට ආවොත් ඒක අපිට ලේසි ඇතුළට දාගන්න එකද එළියටම දාන එකද එළියටම දාන එළියටම යනවා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා හරියට මේ සීලේ පිළිපදලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පුරුදු කළොත් දූවිලි වෙලාවකට වැස්සක් ආව දූවිලි ටිකට වෙච්ච දෙයක් නැහැ ඒ වගේ අකුසල් වලට වෙච්ච දෙයක් නැති වෙනවා හිතේ තියෙන රාගෙට වෙච්ච දෙයක් නැති වෙනවා හිතේ තියෙන තරහට වෙච්ච දෙයක් නැති වෙනවා. මෝඩකම් වලට වෙච්ච දෙයක් නැති වෙනවා. බය තැති ගැනීම කුහකකම් ඉරිෂ්‍යාකම් වලට වෙච්ච දෙයක් නැති වෙනවා. හරියට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩුවොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහා වැස්සක් එනකොට ඒ මහා වැස්සට මහා වැස්සට මහා දරුණු සුළඟක් ආවා. කොච්චර ලොකු වැස්සක් ආවත් දරුණු සුළඟින් වැස්ස අතුරු දහන් වෙනවා. ඒ වගේ තමයි කොච්චර කෙලිස් තිබ්බත් ආර්ය ස්ථංග මාර්ගයේ තිබ්බොත් කෙලිස් අතුරු දහන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හරියට ආර්ය ස්ථංග මාර්ගයේ කෙනෙක් පුරුදු කරනවා නම් එයා පැවිදි වෙච්ච තෙරුණාංශ නමක් කියන්නකෝ. එයාව සිවුරු අරවන්න බෑ කිව්ව කාටද? ගංගානම් ගඟ පහලට ගලනකොට මිනිස් ඔක්කොම එකතු වෙලා උදුළු ඊළඟට ඒ ඒ එක එක දේවල් අරගෙන ගංගානම් ගඟ හරස් කරලා මේක ආපහු හිමාලයට යවන්න ඕන කියලා පැලෑන් කරනවා. මහන්සි වෙනවා. කවදාවත් සාගරයට ගලන ගංගානම් නදිය හිමාලයට යවන්න පුළුවන්ද කියලා හෙවුවා. ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භික්ෂුවට මේ ලෝකෙ කිසි කෙනෙකුට ඇවිල්ලා ඔහුව ලාමක ගිහි ජීවිතයට ගන්න බෑ කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ විරේක කරනවා කියලා එකක් කරනවා. බඩ විරේක, ලය විරේක. කරපුවම සමහර අයට විරේක වෙනවා සමහර අයට විරේක වෙන්නේ නැහැ. අපි අපි දැකලා තියෙනවා ඔයාලත් දැකලා තියෙනවානේ. ඒතර විරේක වෙන්නේ නැහැ සමහර අයට. සමහර අයට පොඩ්ඩයි විරේක වෙන්නේ. සමහර අයට හොඳට විරේක වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මංගාවක් තියෙනවා කව විරේක විහිතා. හැබැයි ඒක අදමාන නැහැ. දුන්නොත් විරේක වෙනවා ඔක්කොම සුද්ධ වෙනවා. පින්වත් මහණෙනි මොකද්ද විරේක බෙහෙත? මේ ආර්ය ශ්‍රාංග මාර්ගයයි. සම්මා දිට්ඨිය නැමැති විරේක බෙහෙත ගන්න කිව්වා. මිත්‍යා දෘෂ්ටිය විරේක වෙලා යනවා කිව්වා. ඒක අනිවාර්යෙන් වෙනවාමයි කිව්වා. ඉතුරු වෙන්නේ. සම්පින්වත් මහණෙනි සම්මා සංකල්පයට එන්න කිව්වා. සම්මා සංකල්පේ නැමැති බෙහෙතෙන් මිත්‍යා සංකල්පේ විරේක වෙනවා. සම්මා වාචා නැමැති බෙහෙතෙන් මිත්‍යා වාචා විරේක වෙනවා. සම්මා ආජීව නැමැති බෙහෙතෙන් මිත්‍යා ආජීවයේ විරේක වෙනවා. සම්මා වායාම නැමැති බෙහෙතින් මිත්‍යා වායාමයේ විරේක වෙනවා. සම්මා සතිය නැමැති බෙහෙතෙන් මිත්‍යා සතිය විරේක වෙනවා. සම්මා සමාධියෙන් මිත්‍යා සමාධිය විරේක වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සසරම විරේක වෙනවා. කෙලස් කන්දරාම විරේක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චර නානා ප්‍රකාරයෙන් නොඑක් වචනවලින් නිවන් මඟ නම් වදාලාද මම මෙතෙක් ඔබට කියපු වචන කරුණු සිය ගණන් සූත්‍ර දේශනාවල තියෙන කරුණු ඒ වචන තමයි මම ඔබට දැන් ඔය කියා හිටියේ. එච්චර බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රැංග මාර්ගය වර්ණනා කළා. සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක දහම් වැඩසටහනේ අපි ගොඩාක් ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන විස්තර කළා තවත්. ඒ වගේම නිරන්තරයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබට මේ මාර්ගයේ ප්‍රතිපදාව අවබෝධ කළ යුතු ධර්මියෝ ඒව ගැන නිතර අහන්න ලැබෙනවා. ඒකට හිමීට දැනුම තියෙන කෙනා මේක ගොනු කරගන්නවා. ඒ නිසා පින්වතුනි ඔබ මොකුත් නොදන්නා කෙනෙක් විදිහට මැරෙන්න මැරෙන්න එපා. ඔබ මොකුත් නොදන්නා කෙනෙක් විදිහට මැරෙන්න එපා. ඔබ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා. පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. එහෙම නැත්නම් පෙරහැරක් පින්කමක් කරපු පමණින් මං බුද්ධ ශාසනය හරි කෙනෙක් කියලා මුලාවකටපත් වෙන්න එපා. ඒවා ඔක්කොම මේ මාර්ගයේ ප්‍රතිපදාව පුරුදු කරගන්න උපකාරක පිනක් කරගන්න. උපකාරක පිනක් කරගන්න. දැන් ඒ වගේම පින්වතුනි මේ සත්‍විස් බෝධිපාශක ධර්ම ගැන ඉගෙන ගනිද්දී හරි ලස්සන කාරණාවක් දුටුවා. ඒක හරිම ලස්සන කාරණාවක්. ඒ තමයි සත්‍විස් බෝධිපාශක ධර්ම කියන්නේ සතර සතිපට්ඨානෙ. මේ කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සම්‍යක් ප්‍රදාන වීරිය නෝපං කුස නූපන් අකුසල් නූපදවන්න උපන් අකුසල් ප්‍රහාණය කරන්න ඒ වගේම නූපන් කුසල් උපදවන්න උපන් කුසල් දියුණු කරගන්න කරන වීරිය සතර ඉරිදිපාද ඡන්ද චිත්ත විරිය විමාසා ඊළඟට තව තැනක පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා පංච බල ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා සත්ත බොජ්ජංග සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ඒ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ ඊළඟ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ කරුණු 37න් පින්තුණි වීරියම තියෙනවා කරුණු 37න් වීරියම නව තැනක තියෙනවා. ඒ කියන්නේ වීරිය වැඩුවොත් එහෙම වීරිය වැඩුවොත් බෝධිපාශික ධර්ම නවයක් වැඩෙනවා. එක වීරියකින් බෝධිපාශික ධර්ම නවයක් වැඩෙනවා. ඊළඟට මේ බෝධිපාශික ධර්මවල සතිය කියන වචනේ ස්ථාන අටක තියෙනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ හිත පිහිටුවොත් බෝධිපාශික ධර්ම අටක් වැඩෙනවා. ඊළඟට මේ බෝධිපාශික ධර්ම 37 සමාධි කියන වචනේ සමාධි කියන මේ අංග හතරක් ස්ථාන හතරක තියෙනවා. සමාධිය වැඩි වොත් බෝධිපාශික ධර්ම හතරක් වැඩෙනවා. ප්‍රඥාව කියන එක මේ බෝධිපාශික ධර්මවල ස්ථාන පහක තියෙනවා. ප්‍රඥාව දියුණු කරනකොට බෝධිපාංශික ධර්ම පහක් වැඩෙනවා. ඊළඟට ශ්‍රද්ධාව ස්ථාන දෙකක තියෙනවා. දැන් මේ ටික මම කියවගෙන යනකොට දැක්ක එකක් තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන වචන ටික තියෙන්නේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහනේ. මේ පහ වැඩුවොත් බෝධිපාංශික ධර්ම 28ක් වැඩෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ඡන්ද 이르දිපාදයයි, චිත්ත 이르දිපාදයයි, පීති සම්බොජ්ජංගයයි, පස්සද්ධි සම්බොජ්ජංගයයි, උපේක්ඛා සම්බොජ්ජංගයයි, සම්මා සංකප්පයයි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කරුණු නවය එකතු වෙනවා. එතකොට 28ට කරුණු නවයක් එකතු වුණාට පස්සේ 37යි. එතකොට මම ඒකත් මේ ගොනු කරලා බැලුවා. ඒ තමයි ඡන්දය කියන එක ශ්‍රද්ධාව කියන ගණයට දාන්න පුළුවන්. මේ නිකන් හිතලා. ඊළඟට චිත්ත පීති ප්‍රසද්ධි කියන එක සමාධි කියන වචනෙට දාන්න පුළුවන්. උපේක්ඛා සම්මා සංකප්ප කියන වචන ප්‍රඥාව කියන ගණයට දාන්න පුළුවන්. එතකොට එහෙනම් ඒවත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගණයටම වැටෙනවා. ඉතුරු වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව. ඒවා සීලයටයි තියෙන්නේ. සීලයේ පිහිටලා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පහ වැඩුවොත් බෝධිපාශික ධර්ම 34ම වැඩෙනවා මේකේ තියෙන ප්‍රධාන කාරණා තමයි වීරිය වැඩිපුරම බෝධිපාශික ධර්ම නව තැනක තියෙනවා වීරිය බෝධිපාශක ධර්ම 37න් 9ක්ම වීරිය. වීරිය කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපදවන්න ගන්න වීරිය. එතකොට හිතට එන කෙලිස් දුරු කරන්න කොච්චර වීරියක් අපි ඒකනේ මම කිව්වේ දහම් පදවලින් ගන්න පුළුවන්. දැන් අපි කියමු සුණාපරත්තේ පුන්න මහරහතන් වහන්සේ කතාව ගත්තොත් උන්වහන්සේ කිවනේ සුණාපරත්තේට යන්න කලින් මට කවුරු හරි බැන්නොත් මම හිතනවා මට ගැහුවේ නෑ කියලා මං තරහා ගන්න හිතෙනවා කියලා. ඔන්න ඕක හිතන්න කොච්චර වීරියක් ඕනේද කියන්නකෝ. කවුරු හරි බැන්නොත් ආ මෙයා බැන්නා විතරයි මට ගැහුවේ නෑනේ කියලා හිතාගන්න කොච්චර වීරියක් ඕනේද? මේ පොඩි බණ පදයක් හිතන්න. ඒ නිසා අකුසල් දුරු කරලා කුසල් උපදව ගන්නට වීරිය තියෙන්න ඕන. ඒ නිසා ශ්‍රද්ධා විරිය. නමුත් අංක වශයෙන් අපි ඔය සත්‍විස් බෝධිපාශක ධර්ම මේවා කළාට සියලු පරාලා කැණිමන්ලට එකතු වෙනවා වගේ මේ සියල්ලම ප්‍රඥාවට එකතු වෙනවා. ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා කුසල් අකුසල් තේරුම් ගන්න එක මාර්ගය අමාර්ගය තේරුම් ගන්න එක ප්‍රඥාවට අයිතියි. මේ සියලුම සම්පත්තිය අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන්. කල්යාණ මිත්‍රයාගෙන් ඇහෙන ශ්‍රී සද්ධර්මයෙන්. තමා තුළට මේක පමුණවා ගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ නිසා ওই කරුණු කාරණා තේරුම් ගන්න. ඔන්න මේ පින්වතුන් අද වෙනකොට සත්‍විස් බෝධිපාංශික ධර්මයෝ 37ම විස්තර වශයෙන් ඉගෙන ගත්තා. 37ම විස්තර වශයෙන් ඉගෙන ගත්තා. ඉතින් එහෙනම් ඒ වගේ මාර්ගය ඉගෙන ගත්තා. මේ මාර්ගයේ ප්‍රතිපදාව දියුණු කරගන්න අපිට ඕන භූමිය තමයි. ඕන දැන් අපි කියමුකෝ ක්‍රීඩකයෙක් වුණත් ක්‍රීඩා කරන්නේ භූමියේ. ඔක්කොම අපි ඇවිදින්නේ, දුවන්නේ, පනින්නේ, ඉරියව් පවත්න්නේ භූමියේ. ගස්කොලන් වැඩින්නේ භූමියේ. ඒ වගේ තමයි සියලු කුසල් දහම් වැඩෙන්නේ ශීලී නැමැති භූමියේ. එහෙනම් අපිට භූමිය ඕන. ඒ නිසා සීලය වෙනුවෙන් මහන්සියෙන් ඕන කියන කාරණාව මේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැදෙන්න නිවන් මාර්ගයේ වැදෙන්න වෙන එකම කරුණක් නැහැ කිව්වා ඡන්දේ තරම් කැමැත්ත තරම් ඒ නිසා කැමැත්තක් ඇති කරගන්න පින්වතුනි මමත් මේ නිවන් මාර්ගේ පුරුදු කරන්න ඕන බුද්ධ ශාසනය පිහිට ගන්න ඕන කියලා අපිට මහා සම්පතක් ලැබුණා මෑත යුගයේ පින්වතුනි කාලිංග මාගකින් කාලිංග මාග මේ මුළු බුද්ධ ශාසනයම ලංකාව විනාශ කළා. සිංහල කියන මිනිස්යන්ගේ අතපය කැපුවා. විහෙර විහාර කැඩුවා. ස්තූප කැඩුවා. දහම් පොත්පත් ගිනි තිබ්බා. ඊට පස්සේ විනාශ වුණා. යంత్ర මන්ත්‍ර තంత్ర නක්ෂාස්ත්‍ර ඔය වගේ ගොඩක් දකුණු ඉන්දිය දේවල් මේ සමාජයේ වැපරුවා. ඊට පස්සේ ගොඩාක් මේ අර තිසරණේට දිවි පුදලා නිවන් මාර්ගයේ ගමන් කරමින් හිටපු පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ විදිහට එදා වැටිච්ච වැටිල්ල අවුරුදු 800ක් තිබ්බා. එදා ගරා වැටිච්ච සෑයවල්, එදා විනාශ වෙච්ච ස්තූප අවුරුදු 100 ගාණක් ප්‍රතිසංස්කරණය වෙන්නේ නැතුව ගරා වැටිලා තිබ්බා. ඊට පස්සේ නුවර යුගයේ වෙනකොට උපසම්පදාව නැහැ. ඊළඟට බණ දහම් දන්න කෙනෙක් නැහැ. පංචිල් රකින්නේ නැහැ කියනවා සිවුර දාගත්ත කෙනා. ගණින් වහන්සේලාගේ යුගයක් බිහි වුණා. දරුපෞල් තියාගෙන ඉන්නවා වලව්වක් වගේ. ඒ වගේ යුගයක් පාංශු කුලෙට සිවුර දාගෙන ගිහිල්ලා එතන මොකක් හරි චාරිත්‍ර ටිකක් දකුණු ඉන්දිය ක්‍රමයට කරනවා. එතකොට ඒ හැර වෙන මොකක්වත් නැතුව තිබ්බ යුගයක ආපහු ටික ටික ටික ටික ටික ටික ටික මේ බණ දහම් කතා කරන්න ගත්තා. සරණංකර සංඝරාජ තෙරුණාංශ උපසම්පදාව ලංකාවට රැගෙන ආව නැවත. ටික ටික උපසම්පදා සංඝයා බිහි වුණා. ඊට පස්සෙත් ඇවිල්ලා අපිට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ නැක නිමිති කේන්ද්‍ර මේ වගේ සමාජෙ පිරීලා ගියා. මිනිස්සු නිකන් අනිත් අයට අනවින කරනවා, කුඩි වින කරනවා, කීක දේවල් වලින් පිරීලා ගියා. නිවන් දකින්නවා කියන එක මෛත්‍රී බුද්ධ ශාසනය ගැනමයි කතා කළේ. ඒතර මෛත්‍රී බුද්ධ ශාසනය ගැන කතා කරන මිසක් අපේ බුදුරජාන් වහන්සේ කොහොමද දේශනා කළේ කියලා කවුරුවත් කතා කරන්නේ ආන් මේ වගේ යුගයක තමයි බුද්ධ ශාසනය නැමැති ශෑය අඳුර වෙලා තියෙනකොට ඒ ශෑයේ මළුවේ දැල්ලපු විශාල පහනක් වගේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ පහළ වුණේ. ඒ පහන් එළියෙන් අපිට ස්තූපේ පේනුණා. අපිට ස්තූපේ පේනුණා. ඒ පහන් එළියෙන් තමයි අපි මේ ඔක්කොම වැඩ ටික කරන්නේ. මම ඔබට බණ කියන්නේ ඒ පහන් එළියෙන්. අපිටත් අපි අපේ කටවල් වලින් බණ කියන්න ලැබුණා. අපේ ඇස් වලින් ත්‍රිපිටකය බලන්න ලැබුණා. ඔබගේ සවම්පත් වලට බුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රහතන් වහන්සේලා හදවතින් දරාගෙන ආපු බණපද වුණා. අපේ අත් වලින් විහෙර විහාර ස්තූප සෑයවල් කෙරුණා. දහඩිය මහන්සිය මිනිහ මිනිස්සු හරි හම්බ කරපු ධනෙ වස්තු ස්තූප වල නිදාගන්නවා. කුල දරුවෝ පැවිදි වුණා. සිය ගණන් සංගරුවන කසාවක් දරාගෙන යනවා අපිට දකින්න ලැබුණා. ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා ස්තූපයකට ඉසින ලද සමම් මල්නේ සුදෝසුදු වස්ත්‍ර වලින් ස්තූප වඳිනවා දකින්න ලැබුණා. දැන් හැම ගෙදරකම බණ පදත් බණ පදත් ඇහෙනවා. මේ ඔකෝම කලේ එක්කෙනෙක්. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. නාමසේ අපිට කුසල් අකුසල් ගැන කියලා දුන්නා. හොඳ නරක ගැන කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ මිහිරි බණපද අපිට කියලා දුන්නා. මේ දහම් වැඩසටහන කරන්න උනත් මෙසේ කරන්න කියලා අපිට ආශිර්වාද කළා. අනු අපිට මේ ගුරුහරුකම් ලබා දුන්නා. ඒ නිසා අපි ඒ කාරණාව සිහි කරන්න ඕන අපිට මේ සම්පත්තිය ලැබිච්ච තැන. නිරන්තරයෙන් මේ ධහමේ පිහිට ගන්න අපි ඒ කෙලෙගුණේ තියන්න ඕන. නැත්තම් බුද්ධ ශාසනය අපිට දිනුවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොහොතක් පහතා රැස්වෙන සියලු පින් අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද බෝධිපාශික ධර්ම දියුණු කර ගැනීම පිණිසම මොහෝතක් පාසා මේ සකල ලෝක සත්‍යා තුලින් ගැස්වෙන පින අනුමෝදන් වී ඒ ಗುಣධර්ම නිවන් මාර්ගයේ පුරුදු කරගෙන ශාසන පිහිට ලබා ගන්නට වාසනාව ලැබේවා සාදු සාදු සාදු